ඊළඟට විශාකා මහත්මියට තව ගැටලු තියෙනවද? වෙලාව ටිකක් ගත වෙමින් පවතිනවද? එහෙම සානහස බොහොම පිං. දැන් මීට ඉස්සෙල්ලා තිබිච්ච සාකච්ඡාවේදී අර මේ සංකාර නිසා මේ ලෝකේ පේනවා ඇති වෙනවා වගේ කියලා වහන්සේ දේශනා කරන එක ගැන මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් බුදුරජාන් බුදුරජාන් වහන්සේ අපිට ලෝකයේ ඇති වෙන ලෝකය ලෝකය ලෝක ප්‍රඥප්තිය එහෙම කියලා කියනකොට අර ආයතන හරහා ලෝකය මේ ඇති වෙන කතාවක් කියලා තියෙනවනේ. ඒ දැන් මේ වෙලාවේ ගැන කතා කරන්න වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඒ ගැන පොඩ්ඩක් මම හිතන්නේ අර බුද්ධ මේ අර අනිත් කලින් මේ සම්බන්ධව ප්‍රශ්න අහපු මහත්තයාට ඔව් දැන් ඔය ඔය කතාව හරි. ඒ කියන්නේ අපේ ආයතනයන්ට සාපේක්ෂව තමයි අපි තුල ලෝකය නිර්මාණය වෙන්නේ. දැන් ඒක මේ අවිජ්ජා පත්‍ය සංඛාරා කියනවා වගේ කතාවක්. අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා කිව්වහම ලෝකේ තියෙන සීල සංස්කාර අවිද්‍යාව නිසා හටගන්නවා කියන එක නෙමෙයි. මේ සාංශාරික පැවැත්මට අදාළ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනෙන්ජාභි සංඛාර හටගන්නේ අවිද්‍යාව නිසා. එතකොට මේ ඉරහඳ තාරකා හැදලා තින්නේ අපේ අවිද්‍යාව නිසා නෙමෙයි. ඒ ඉරහඳ තාරකා පිළිබඳ සංකල්ප අපේ මනසේ සැකසෙන්නේ අපේ අවිද්‍යාව. අන්න ඒ විදිහට අපේ මේ මේ ආයතන හය නිසා මේ මේ පංචස්කන්ධයට අදාළ සංස්කාර ගොඩනගෙන ඒක හරි මේ පංචස්කන්ධයට පරිබාහිරින් තියෙන සියල්ලම අපේ ආයතන නිසා හටගන්න ඒවා නෙමෙයි ඒවා වෙනම කාරණා එතකොට ඒවා පවතින්නේ එතනට අදාළ හේතුඵල සම්බන්ධතාවය එතකොට මේ පංචස්කන්ධය නැති වුණා කියලා අර ඔක්කොම නැති වෙන්න හැබැයි මේ පංචස්කන්ධය නැති වුණොත් මේ ආයතන තුලින් මේ පංචස්කන්ධය තුල ගොඩනගන්නා වූ ලෝකය එතනින් ඉවරයි. ඔව් ආයතන නිරෝධයනේ අපිට අවශ්‍ය ආයතන නිරෝධයෙන් එතනයි පංචස්කන්ධ කතාව ඉවරයි. ඉතින් ඒක ඉවර වුණාම එච්චරනේ අවශ්‍ය වෙන්නේ. ආයි ලෝකය අනිත් ඒවා තියද නැද්ද කියන කතාව නෙමෙයි. ඉතින් බුදු බුදු වෙලා පිරිනිවන් පෑවා කියලා මුළු ලෝකෙම අවසාන වුණේ නැහැ. උන්වහන්සේ සම්බන්ධ ලෝකය ඉවරයි. ඉතින් අපි රහත් වෙලා පිරිනිවන් පෑවොත් අපි සම්බන්ධ ලෝකය ඉවරයි. අනිත් අය කියව පවත්වගෙන ඉන්නවා. ඉතින් සමස්තය පිළිබඳව ලෝකයක් අපට අදාළව නිර්මාණය වෙන්නේ මේ ආයතන නිසා. එහෙම. ඔබ වහන්සේ නිර්වාණ අවබෝධය අපි සියලු දෙනාට නිර්වාණ අවබෝධය පිණිස මේ ධර්ම සාකච්ඡාව හේතු වේවා. ධර්ම සරණයි සියලු දෙනාට.